ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ එක්දස් නම්සිය පණහේ දශකයේ ගුවන්තුලියේ ගී ගැයූ ගායක ගායිකාවන් අතර අපේ මතකයේ රැඳුණු මధుර ගී ගැයූ ගායකයෙකු සිටිනවා. අපි පාසල් අවධියේදී ඔබ කැමති ගී තීරයෙන් එහෙම නැත්නම් සරල ගී වැඩසටහන් වලින් මේ ගායකයාගේ ගීත අපමණ ආස්වාදයක් විඳින්නට සමත් වුණු ඒවා 1953 දී ගී ගැයීම ආරම්භ කළ බව ඔහු ලියූ එක්තරා සටහනක සඳහන් වෙලා තියෙනවා. ඔහු කියනවා මෙන්න මෙහෙම ගායන ශිල්පියෙකු හැටියට මා ගී ගැයීම ප්‍රථමයෙන්ම ආරම්භ කළේ 1953 දීය. ඒ ලංකා වෙළඳ ගුවන්විදුලි සේවයේදී. එදා මගේ ප්‍රයත්නය වූයේ උසස් රුචියක් ඇති කරන ගැඹුරු අදහස් ඇති ගී රසවින්දනයන් අසන්නන් තුල ඇති කිරීමයි. අදත් හෙටත් මගේ පරමාර්ථය එයමයි. මගේ නිහඬ ප්‍රයත්නය බොහෝ දුරට සාර්ථක වීම ගැන මා ප්‍රීතිවන අතර ඊට දිරිදුන් සියලු ගුවන්විදුලි නිලධාරීන්ටද මම ස්තුතිවන්ත වෙමි. මෙසේ ලියන්නේ ටියුඩ කන්දනාරච්චි. ඔහුගේ ගීත පොතක් නිකුත් වෙනවා 1950 දශකයේ මුලදී. ඒ නම මధుර කල්පනා. මම හිතුවා ජනරන්ජන ගී තුලින් දැනට වැඩිය නැසෙන ඔහුගේ ගීත කීපයක් ඉස්මතු කරන්න අද රසිකයින්ට ඔහු පිළිබඳ මතකය අවදි කිරීම සඳහා. අහලා බලන්න මේ ගීතය ඔබ අසා තියෙනවද රසවිඳ තියෙනවද කියලා. මේ අද මම තෝරගත්ත පළවෙනි ගීතය. 1950 දශකයේ බිහි වුණු ගායක ගායිකාවන් අතර ටියුඩ කන්දනාරච්චි සුවිශේෂී තැනක් ගන්නවා. ඒ කියන්නේ ඒ වකවානුවේදී ගීත රචනා කිරීමට සම්බන්ධ කරගන්නේ කැලිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු සිටි එවක තිලක් රත්නකාර මහතා. ඒ වගේම පසුව ඊටාම ජනප්‍රිය ගීත රචකයෙකු වූ බණ්ඩාර විජේතුංග මේ අය තමයි දූඩකන්ත නාරචිත ගීත රචනා කරන්නේ. සංගීත නිර්මාණය කරන්නේ දූඩකන්ත නාරචිමයි. මට මතකයි කන්දනාරච්චි සහෝදරවරු තුන්දෙනෙක් එවක ගීත ගායනා කරනවා. වික්ටර් කන්දනාරච්චි, ටිවුඩ කන්දනාරච්චි සහ තවත් කන්දනාරච්චි කෙනෙක් තුන්දෙනෙක් හිටියා. ඒ අය තමයි ගීත ගායනා කළේ. මම හිතන්නේ තවමත් ඔවුන් ගීත ගායනා කරනවා. ඒ අය මහනුවර කේන්ද්‍ර කරගෙන තමයි මේ ගීත නිර්මාණය කළේ මේ නිසා එවක තරුණ ලේඛකයෙකු සිටි ඇමසන් හිප්වලත් ඔවුන්ට ගීත ලියනවා. මට හිතෙන විදිහට බණ්ඩාර විජේතුංග මුලින්ම ගීත ලියලා තියෙන්නේ මාචාර්ය සනත් නන්දසිරි වැනි අයට පසුව ගීත ලිව්වා. චිත්‍රපටවලට ඔහු බොහෝ ගීත ලිව්වා. ඊටාම ජනප්‍රිය ගීත. හැබැයි මුල්ම අවධියේදී මට හිතෙන විදිහට ඒක පැහැදිලි කළා නිවැරදිවම කියලා මට කියන්න බෑ. හැබැයි මුල් අවධියේදීම ගීත ලියපු ලිව්වේ තිවුඩ කන්දනාරචිත. දැන් මේ ටිකිරිමැණික කියන ගීතය අරගෙන බැලුවොත් ඒ ඊටම අපූර්ව රමණීය සරල ගීතයක්. ජන කවියක් ආශ්‍රය කරගෙන දරහුරෙන යුවතියක ගැන ඊටම සරල ගීතයක් පදමාලාවක් ලියනවා. මේට ගායකයාම තනුවක් නිර්මාණයකට තමයි මේ ගීතය ගායනා කරන්නේ. දැන් මේ වකවානුවේ එක්තරා පරිච්ඡේදයක ගීත පිළිබඳ සමීක්ෂණයක් කරනවා නම් එහෙම නැත්නම් ගවේෂණයක් කරනවා නම් ටියුඩ කන්දනාරච්චි අපිට කිසිසේත්ම බැහැර කරන්න පුළුවන් ගායකයෙක් නෙවෙයි. ඔහුගේ ගීත රචනා ඇත්තටම ඊටාම පරිස්සමෙන් තෝරාගත්ත ගීත රචනා කියලා මට හිතෙනවා. මීළඟට තෝරාගත්ත ගීතයත් එවැනි අපූර්ව පදමාලාවක් හැටියට මට හඳුන්වා දෙන්න පුළුවන්. මිනි මෙවුල බඳේ බර වැඩිද ළඳේ. මේ ගීතය අපි අහමු. මේ ගීතයට තනු නිර්මාණය කරන ගායකයන් නෙමෙයි. සංගීත වේදී ෂෙල්ටන් ප්‍රේමරත්න. අපි ඒ ගීතයට දැන් සාන්නේ ගනේ ඔය පාද පියුම් පෙති විදෙනවදෝ අද මණ්ඩල විලේ එම් කුමුදු මලේ හඬට පැනි පිරෙනවදෝ නිනිඳුන බඳේ බර වැඩිද ළඳේ ඔය පාද පියුම් පෙති විදෙනවදෝ අද මණ්ඩල විලේ එම් කුමුදු මලේ ගමනට පැලි පිරෙනවදෝ නිල් පුල් නෙතින් මල් යනද සරෙන් නුරා රස පුදනවා දෝ නිදෙව්ල බඳේ බර වැඩිද රඳේ ඔය පාද පියුම් පෙති දෙනවා දෝ හද මඬ විලේ දෙම් කුමුදු මලේ මගේ ගීත හඬට පැණි පිරෙනවා දෝ සිහින දැලේ ඔබ නිදන වෙලේ මගේ ප්‍රේම සිහින රට දකිනවදෝ ඔබේ අමර සෙනේ නව රසික ගුලි මතු සසර පුරා මට ලැබෙනවදෝ බඳේ බර වැඩිද ළඳේ ඔය පාද පි හිතෙනවලු හද මන්දල විලේ පෙම් කුමුදු මලේ මගේ ගීත හඬට පැනි පිරෙනවලු මිනිවුල බඳේ බර වැඩිද ළඳේ ඔය පාද පියුම් පෙතිරි දෙනවලු හද මන්දල විලේ පෙම් කුමුදු මලේ මගේ ගීත හඬට පැනි පිරෙනවලු ඒ ගීතයට සවන් දෙනකොට ඔබට දැනෙන්නේ නැති කිසියම් විදියක බටහිර ආරක තනුවක් ඊට නිර්මාණය කර තිබෙන බව මට මතක හැටියට 50 දශකයේ ගුවන්විදුලියේ තරම් බටහිර ආරට නැඹුරු ගීත වාදනය වුණේ නැහැ ප්‍රචාරය වුණේ නැහැ ඒවට කිසියම් විදියක තාංශයක් තිබුණ බව තමයි මට මතක හැබැයි මේ මුල්වදියේදී මේ බටහිර ආර්ය ගීත ගුවන්විදුලියට හඳුන්වා දෙන අවධියේදී ත්‍රිවිධ කන්දනාරච්චි වැනි ගායකයින් කිසියම් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරායි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් මේ මිනි මෙවුල බඳේ කියන ගීතය ස්ත්‍රී වර්ණනාවක්. බණ්ඩාර විජේතුංග පදමාලාව ලියනවා. මේක අර පැරණි වහරේ කාව්‍යෝක්තීන් භාවිත කරමින් නිර්මාණය කරපු ගීතයක්. දැන් ටිවුඩ කන්දනාරච්චිගේ ගීතවල පදමාලාව ගැන ඔහු විශේෂයෙන් සැලකිල්ලක් දක්වයි කියලා මට හිතෙනවා. දැන් අපිට අද වාදනය කරන්නට අපිට හොයාගන්නට බැරි වුණු අනර්කලී කියලා ගීතයක් තියෙනවා. ඒක මහාචාර්ය තිලක් රත්නකාර පද රචනා කළේ. ඒ ගීතය අපිට වාදනය කරන්න විදියක් නැහැ. ඒ වගේම මට මතකයි ටියුර ගන්ධනාරච්චගේ ඉතාම අපූර්ව ගීතයක් මම අහලා තියෙනවා 50 දශකයේදී. නිල්හසේ මුහුදු දියේ සීත සුලන් රළවැල් මත සිටිවිල්ලේ ඔරුවට වී හබල් ගසා තදෙමි මම මේ ගීතය රචනා කළේ බණ්ඩාර විජේතුංග කිසියම් විදියක ජනගී ආරකට තමයි මේ ගීතයට තනු නිර්මාණය කළා තිබුණේ ත්‍රිවිධ කන්දනාරච්චි මේ 50 දශකයේදී නිර්මාණය කරන මధుර කල්පනා කියන ගීත පොත මම හිතන්නේ ගීත පොත් සුනිල් ශාන්ත ආනන්ද සමරකෝන් වැනි අයගෙන් පස්සේ මුල් අවධියේදීම නිර්මාණය වෙච්ච ගීත පොතක් හැටියට තමයි මේ මధుර කල්පනා කියන ගීත රචනා පොත මා දකින්නේ. මේ ගීත රචනා පොතේ මිල 760යි. හිතා ගන්න මේ අවධියේදී පොතපතේ මිල කොහොමද තිබුණේ කියලා. ඊළඟට මම තෝරගත්ත ගීතය අහලා අපි තවදුරටත් ටියුඩ කන්දනාරච්චිගේ ගීත ගැන කතා කරමු. धर्मय अवबोध कृत्वा पञ्चशीलय चौमरकीत्वा किसिवे किसिवे कुत वैर नुकरात्वा දැහැමින් සාමයෙන් ලෝකය පවතිවා සඳේ සඳ කිරණි කඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා සසර මහා කතර මෙදින් අමා ගංගේ ගං පතුරින් සසර කතර සල් සඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් අවේදු ගඟ වැල් වටින් නැගෙන මහා රණගී හඳ නැසේ යනදී හඬ පරගා මා ගීත පැතිර जिंदगी ඊටාම අනගි ප්‍රාර්ථනාවක් මේ ගීතය රචනා කරන්නේ මම කිව්වේ කන්දනාරච්චි පවුල මහනුවර කේන්ද්‍ර කරගෙන මේ කලා කටයුතු වල නියැලුණේ මහනුවරින් බිහිවුණු ලේඛකයෙක් තමයි ඇමර්සන් හිප්පොල කියන්නේ ඔහු තමයි මේ ගීතය ලියන්නේ. වෙසක් පහු වුණත් මේ ප්‍රාර්ථනාව මම හිතන්නේ හැම කාලයකටම ඔබින ඊටාම වටිනා ප්‍රාර්ථනාවක් සසර මහා කතර මැදින් අමා ගඟුල බිහි වේවා අමා ගඟේ ගම් වතුරින් සසර කතර සරු වේවා. ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා. පිබිදුණු මල් පොකුරු වලින් සාම සුවඳ විහිදේවා. අද ජනරන්ජන ගී තුලින් වෑයම් කළේ අපේ මතකයෙන් යටපත් වී සිටින තිවුඩ කන්දනාරචන මැති 1950 දශකයේ බිහි වුණු ගායකයෙකු පිළිබඳ මතක අවදි කරන්නේ ඔහු ඊටාම ලයන්විත ගීත ගායනා කරපු ගායකෙක් ඒ මුල් පරිච්ඡේදයේ ලොකු වෙනසක් ගීත කලාවේ ඇති කරන්න වෑයම් කරපු ගායකයෙක්. ඔහු ගායනා කළ තව ගීතයක් ශ්‍රවණය කරමින් අපට අද සමුගන්නට සිද්ධ වෙනවා. අද ජනරන්ජනගේ තාක්ෂණික දායකත්වය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මා ජනරන්ජනගේ ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර සිදුවේ සෙලු ගසේ